කිසිවක් සහෝදර සහෝදරියනි ප්‍රිය ළමයිනි ඔබ හැමත පිරුවන් කරනයි අද අපට සාකච්ඡා කිරීමට තිබෙන්නේ ජීවිතයේ පරමාර්ථය කුමක්ද යන්නේ ජීවිතයේ පරමාර්ථය කාදී සැපවීම පමණක්ද නිවැරදිලට කාදී සැපවීම යුතුය සැපවීම කාගේ බලාපොරොත්තුවයි සෑම දීම කරන්නේ ජීවත් වීමට මිස ජීවත් වන්නේ ජීවත් වන්නේ සමුදෙන කෙනෙකු නෙවෙයි කාදී සපතේ විසින් පමණක් ජීවිතේ පරමාර්ථය නම් මිනිස් ජීවිතේ පිරිසන් ජීවිතේ ඇති වෙන සතුම සෑම දිනම සපතහා එහෙම ලබනා උපාය පිළිබඳ මිනිසා හා පිරිසනා අතර ලොකු වෙනසක් තිබෙන නමුද ජීවිත දෙකම එකපිටින් සමානව වෙනස පවතින සත්‍යත්වයේ සමනසී මිනිසාගේ සත්‍යයෙන් පවත්නා තිරසන් ජීවිතයක් නෙවේද ඒ යමකුට කාබේ සපසේ ජීවත් වීමට ඉඩ තිබේ නම් ඒ කිරීම ගැන අන්නට කිසිවක් කිව නොහැකිව සමාජයේ දෙයින් සමාජ සම්බුද්ධයක් කරනට බැරිසින මිනිස් ජීවිතේ පරමාර්ථය මෙලොව සැපදීම පමණක් යන නුවණැතිය කල්පනා කරනවා ඇත. සැපයන් තුන පස්සම් සැපද කෙනෙකුට සැපයේදී කෙනෙකුට දුක කරදරයක් වෙයි පරණ කලසපෝදේ ලොකු කලේකේ නෙවේ ගුණ නුවණින් දියුණු වනත් නම් නොසාරු කම්සපතට ගිහිවීම සුදා කල කුලිබදු හා සීදා කිරීමක් වැනි තීරසපත් හලයතිය අපි කියනවායේ වර්ධවාන සිතන්නේ මේ ජීවිතේ පරමාර්ථය ආර්ථික දිනුව පමණක් ලැබීමද ආර්ථික දිනුව අවශ්‍ය නමුත් කොතමනක් ජීවිතේ පරමාර්ථය බව කියන හැටිය ඇමරිකන් නාන්දු විසින් හෝ රුසියන් නාන්දු විසින් හෝ මෙලොවම ස්වර්ගයක් නැවිනයක කළ ඊට පසුතුම ඒ ප්‍රීතියක් ඇති වේවායි කියන සුවමෙහි බලය ලබා ගැනීමට කෝලහල ඇති කරගනු සැකනත ආර්ථික දියුණුව ලබාගත් රටවල් දෙස බලන්න පරමාණු බෝම්බ ජලකර බෝම්බ තනීමේලා රටවල තරඟ පවස්නා බව තුනේ මිනිස් ජීවිතයේ පරමාර්ථය පරිලෝකෙට පිළිවෙල වීමක්ද මොනවයිද පිළියෙදී පරලොවට යමක් කල් දමන්නේ කුමකද පරලොවක් වෙන අප දන්නේ නැතයි කෙනෙකුට කියන්නද බැරි කමක් නැත සුදුසුකම් නැත අප ඇත මදුකාරී જાතියම හෝ අනෙක් જાතියකදී සම්පූර්ණ කරගත හැකිය සුදුසුකම් නැත කිසි જાතියක සම්පූර්ණ නොවේ මොනවදීම හැකි පමණ සම්පූර්ණ කර ගැනීමට උත්සාහ කිරීම අපේ කම නෙවේද අනෝවේ මා උපච්චගා මාර්ගෙන් ලක්ෂණය මේ මොහොත අත්මිනරීකේ අප බුදුරජාණන් වහන්සේ වදාළහ. අරලෝදී පොලිස් සමග ලබන ආතියෙන් මෙලොවදී මුදල්නායක මොදීතිය. මෙලොවදී අයිනේ සපත අනුන්ගේ සහතිකේ සිල්පෝ බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු සමකින් හෝ ලැබීමට මුලා නොවන්නේ. මිනිස් ජීවිතේ පරමාර්ථය පවත්වන පරිලව නම් කර්ම කලම නැතොත් ලබන ජීව මරණය දේහොත් කෙසේද? ඥානෙ පමණක් ලැබී මිනිස් ජීවිතේ પરමාර්ථයද? ඒකේනම් මේක පසුතුනේ ලෞකික ඥානෙ පමණක් නම් ඒ ලෝක විනාශේ තුවත් පෙරළිය හැකි නොවේද? අභිනේෂේද සබාලන විට මේ තේරුම් ගත හැකිය. ආත්ම ගවේෂණයේ වත්තමන්තේ ජීවිතේ પરමාර්ථය ඇතැම් හිතුවති. මේ සත්‍යයක් පවතී. සමන් සෙවීමේ සුමේ බුදුරජාණන් වහන්සේ දාවාද කෙරෙති. ආර්ය ශ්‍රායක මාර්ගයේ පළමු අංගය සම්මා දිට්ඨියෙන් ගන්නේ සමන්ගේ ආත්ම භාවයේ සතුටු දැනගැනීමයි. ලෝකයක් සියල්ල සමන් කෙරේ පවත්නා බැවින් සමන් සතුටු දැනගත් සියල්ල ගත වේවි. බුද්ධ ධර්මානුකූලව මිනිස් ජීවිතයෙන් ලබාගත යුතු අර්ථ තුනකි. එනම් මෙලොව සපතනම් වූ විස්ස ධාර්මිකාර්ථේ සල්ලෝසපත දෙහි සපත දෙහි තේ ගුණදම් දීනේ නම් වූ සාම්ප්‍රායිකාර්ථේ සියලු කෙලෙසුන් නැස අසත්‍ය තේරුම් ගැනීමෙන් ලබන ලෝකෝත්තර අර්ථය යනි. අර්ථය නම් හිතවේදයයි. මේ තමාගේ දියුණුව අනුන්ගේ දියුණුවයි දෙවදාරුමි. තමන්ගේ ධනුන්ගේ නියම යහපතට වැඩ කිරීම මනුෂ්‍ය ජීවිතයේ පරමාර්ථයේදී ඔබ හැම සෝපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා